අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාදේ නැමැති උතුම් ධර්මයේ ධර්ම කාණ්ඩයක් වන භවපත්‍යා ජාති කියන මේ කොටසේ කියවෙන ජාති පිළිබඳව විග්‍රහයක් කරන්නයි. මේක මුලදී මේ පිළිතුර ශ්‍රවණය කරලා ඇති භව කියන අවස්ථාව පිළිබඳව නිර්මාණාත්මක සත්‍ය විශේෂයක් ගොඩනැගෙන ඇති ඒ ඒ හිතක් හටගන්නකොට ඒ හිතත් සමගිය ශක්තිය ගොඩනැගෙන ඇති අති උපමා සහිතව විග්‍රහ කරලා තියෙනවා. දැන් අපි දකිනවා මේ જાතිවල ස්වභාවයක් තියෙනවා මෙලොව පහළ වෙන જાති ඒ වගේම මේ අධ්‍යාවක් පෙරවර කරලා මරණයෙන් පස්සේ ඊළඟට පහළ වෙන යම් අධ්‍යාවක් කියලා තිබුණා නම් එහෙම හටගන්න જાති. එහෙනම් මේ જાති දෙකම අපි තෝරා ගන්න ඕනේ. මෙලොව පහළ වෙන જાති තෝරා ගත්තහම තමයි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ධර්මාභෝධය ලබා ගන්නට ඉතාමත් පහසු වෙන්නේ. නිසා අපි ගැඹුරින් තේරුම් ගන්නකොට මුලින්ම දැනගන්න ඕනේ මෙලොව ಜಾති පහළ වෙන ආකාරය. භවපත්‍ය ಜಾති කියනකොට ඒ භව නිර්මාණාත්මක සත්‍ය විශේෂයේ මුල් කරගෙන අනුකූල ಜಾති පහළ වෙන හැටි, ශනික ಜಾති පහළ වෙන හැටි ඒ වගේම ඒ ඒ අවස්ථාවල ಜಾතියේ ස්වභාවය මෙසේ වටහා ගන්න ඕනේ. මොනවද අපි මේ ಜಾති කියන්නේ? ඉතින්ලම ಜಾති වටහා ගන්න ඕනේ. මේ ලෝකෙෙහි යන්තා ශරීරී අදීනී දේවල් පහළ වෙනවා නම් ඒ ශරීරී අදීනී පහළ වෙන සියලු දේවල් වලට අපි නොරේක නම් තබා ගන්න. ඒ ඒ සම්මත කරගන්නවා එක එක ආකාර නම්. ඒ සමහර ಜಾති අපි පහළ කරගත්ත සම්මතය තුල එක ආකාරයෙන් පවතිනවා නෙමෙයි හැම දෙයක්ම එක එක ආකාර මාත්‍රයෙන් මාත්‍රේ වෙනස් වෙනවා. ආකාර වෙනස් වෙනවා. හැබැයි ආකාර වෙනස් වුණාත් අපි පනවාගත්ත සම්මතය තුලින් කතා කරන්න ඉඳ තියෙන දුන්නේ. මේක එක જાතියක් හැටියට සම්මත කරගන්නවා. සෙන්තව හටගෙන විනාශ වෙන જાති තියෙනවා. මේක જાති කරන්නේ. චිත්තක්ෂණය හැටියට අපි හඳුන්වන ඒ සම්මතයෙන් හඳුන්වන්නේ ඇයිතේ ගන්න මොහොතක් පවා එකලාම සුළු මොහොතකදී වෙනස් වෙලා යන එහෙනම් ඒකේ ගන්න මොහොතක් කෝටි ගානකට විතරක් අනුභව වෙන්නේ. හටගෙන විපරිණාමයටපත් වෙලා වෙනස යන එබඳු ඉතා මාත්‍ර මොහොතක් තමයි චිත්තක්ෂණය කියන්නේ. අන්න මේ චිත්තක්ෂණය කියන මොහොතක් මේ පටිච්චසමුප්පාද චක්‍රයට අනුකූලවයි ක්‍රියාත්මක වෙලා හිටන් හටගෙන විපරිණාමයටපත් වෙලා වෙනසීමේ කාර්යයට එක සිද්ධ වෙන්නේ. එතන පටන් ගෙන අපි චිත්ත විලිතියක් කියලා හැඳින්වනවා නම් යම් කිසි තවත් ඉතාම ජීවිතත්වයේදී ඊළඟ අවස්ථාවක් හැඳින්වනවා නම් ඒ චිත්ත වීති කියන ඒවා. ඒ අවස්ථාව. එක්තරා જાතියක්. ඒකත් ඒ වගේම හටගෙන විපරිණාමයටපත් වෙලා වැළසී යනකම් ඒ සම්මතයෙන් කතා කරන්න පුළුවන්. නමුත් මේවා ඔක්කොම චිත්ත වීති සහ චිත්තක්ෂණ සර්වඥ ගෝචර ධර්ම නිසා සාමාන්‍ය කෙනෙකුට දැනගන්න හැකියාවක් තියෙන ධර්ම නෙමෙයි. නමුත් න්‍යාය ධර්මය වටහා ගන්න පුළුවන්. යම් කිසි අපිට මත අපිට තේරෙන්නේ වැටහෙන්නේ සාද හිතක් හටගත්තා, ද්වේෂ හිතක් හටගත්තා, මෝහ හිතක් හටගත්තා මේ ආදී වශයෙන් කියන හිතක් හටගත් අවස්ථාවට එනකොට අරගෙන චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් එකතු වෙලා හරිද සංසිඳය. අන්නේ සංසිඳනකින් හටගත්තා වූ අවස්ථාවට අපි කියනවා හිත් ජාති. දැන් හිත් තුනක් ජාති තියෙනවා. සාදෙහිත් එක ජාතියක්, දේශහිත් තව ජාතියක්, මොහොහිත් තව ජාතියක්. ඒ වගේම මේ ඒක ඵලහිත්, මාර්ගහිත් මේ ආදී වශයෙන් කියන ඉතින් එකට ඒවත් හිත් ජාති. ඒ වගේම අපි මේ ජීවත් වෙන ඒ සත්‍යයක් වශයෙන් ජීවත් වෙන කාලයේදී හටගන්න යන්ත්‍රයේ ශරීරයක් ඇත්නම් උපතේ පටන් ඉඳ මරණය දක්වා ඒ මිනිස්යා කියන සම්මතයෙන් සම්මත කරලා තියෙනවා නම් මිනිස්සේ හැටියට පුදා කාලේ ඉඳලම මිනිස්සේ ළදරුවත් මිනිස්සේ දරුවත් මිනිස්සේ ළමයාත් මිනිස්සේ ගැටවරයාත් මිනිස්සේ තරුණයාත් මිනිස්සේ වැඩිහිටියත් මිනිස්සේ මහල්ලාත් මිනිස්සේ මිනිස්යා කියන සම්මතයෙන් භාවිතා කරන්න පුළුවන් යම් කාලයක් තියනවාද අන්න ඒ කාලයක් එක්තරා જાතියක් එතන මේ අතර තුරදී අරගන්නේ ಜಾති කියනවා. අපි අර බාලයා කියුවේ බාල ಜಾති. ජටවරයා කියුවා ජටවර ಜಾති. තරුණයා කියුවා තරුණ ಜಾති. මේවත් ಜಾති කියන අංශයට ගන්න පුළුවන්. එහෙනම් මේ ಜಾතියක් සම්මත කරගන්නේ කොහොමද? යම් කිසි සම්මතයකට පිළිතෝලා. ඒ සම්මතය තුළින් කතා කරන්න පුළුවන් ආරම්භයේ පටන්ගෙන ඒක වැහැරිලා ගිහින් වෙනසෙන මොහොතක් දක්වා කතා කරන්න පුළුවන් නම් ඒක එක જાතියක්. මේ වෙලාවේ සමහර જાති සජීවී. නැත්නම් සත්පුද්ගල ආදී අතරටයි. ඒ වගේම ඒකත් එක්ක ඉක්මනින් ලෝක දෙක සම්බන්ධ වුණාම ඒවා අජීවී ගොඩක් වලටත් වැටෙනවා. නමුත් ඒවැය ಜಾති කියනවා. ජස්සය කියන්නේ ಜಾති. ඉතින් ඒ වගේම සත්ත්ව කියන්නේ කුමු ಜಾති කියන්නේ ಜಾති. වාසිත කියන බ්‍රාහ්මයාට වාසිත සූත්‍රය කියන සූත්‍රයේ දේශනා කරන දේශනාවක් කියන බුදු පියාණන් වහන්සේ මේ මෙලොව ಜಾති පිළිබඳව වැදගත්ම දහම් කාණ්ඩයක් විග්‍රහ කරලා. දැන් අපි දකින්න ඕනේ අන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ಜಾති ක්‍රමය එක ක්‍රමයක්. ඒ වගේම සසර ගමනකදී මේ එක කයක් වැවිලා තවත් උප්පත්තියේ කයක් හටගන්න දෙන්නේ නැතත්. මේ අවස්ථාව විග්‍රහ කිරීමට පෙන්වන්නා වූ පරිග්‍රහ උපාජාති ක්‍රමයකුත් තියෙනවා. නම් පටලවා ගන්න හොඳ නැහැ. ඉතින් මේක ඒ ඒ අවස්ථා තැන්ට ඔබ විදිහට ಜಾති දෙන්නකෝ ආකාරයෙන් දකින්න ඕනේ. නෑ එතන ಜಾති දෙන්නන ක්‍රමයක් මෙතනින් බැරිලා ඒ අවස්ථාවේදී ප්‍රතිපත්තන්ගේ ආදි වශයෙන් හටගත්ත මොහොතේ පටන් ගෙන සත්‍යයේ කැඩියට මෞකසයෙන් ගිහි වෙනකන් හටගන්න කාලය තුළ ඒ කාල පදාසියක් ඇති කරලා එහි වෙන ක්‍රියාදාමයේ මේ මේවා කියලා පෙන්නලා එහෙමත් ಜಾති ක්‍රමයක් වෙනවා. ಜಾති, සංජාති, ඔක්කාන්ති, අදිනිබ්බති, සංදානම් පාතුභාවෝ, ආයතනානම් පතිලාභෝ අලමුද්දති විකේ ಜಾති කියලා මෙන්න මේව සත්‍යයේදී සතර පැවැත්මෙන්නේ. එකතරා කෙලවර වෙලා නවතරක් ලබන තුරු ඒ ඇතිවෙනා වූ සිද්ධාන්තේ ಜಾති කියන ළමෙහි විග්‍රහ කරගන්නු කියනවා. ඒ ඒ පිළිබඳවයි. ඒක හිතක් හද ගන්නවා නම් හිතක් හටගෙන වැඩ පිළි යනවා නම් ඊටාම මොහොතකින් සිද්ධ වෙන જાතියක් එතන සිද්ධ වෙන්නේ. හටගෙන මෙන්න යන જાති. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ જાති කියන වචනේදී මේ ලෝකේ හටගත්ත සෑම දෙයක්ම පැවැත්මේ තියෙන හැම දෙයක්ම මෙබඳු අවස්ථාවල ඊටා කුඩා જાතින්ගේ පටන්ගෙන ඊටා මහා જાති වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී අපි සම්මත කරගෙන කියනවා. මෙන්න මේ සම්මත කරගත්ත හැම જાතියක්ම මේ જાති කියන කොටසට වැටෙනවා. එහෙනම් මේ ලෝකේ හටගත්ත යන්දයක් විද්‍යාමාන වෙනවා නම් මේ කියන්නව සංකතයි පටිච්චසමුප්පන්නයි කියන්නේ ධර්මයේ පැහැදිලිව විග්‍රහය. එහෙනම් සත්‍යය කියන දෙයට විතරක් නෙවෙයි පටිච්චසමුපාදයේ මුළු විශ්වයේ ලෝකයෙන් විග්‍රහ කරන පටිච්චසමුපාද ධර්මයේ න්‍යාය ධර්මයක් බව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා කියන්නේ මහා සාගරයන් පටිච්චසමුපාදයේ වේලෙදී පතුල් ඒ වගේම ගැඹුරු අදී ඇතුළේ යන්නේ යන්නේ මැදට යන්නේ යන්නේ ප්‍රමාණය විශාලයි ගැඹුරින් වැඩි. මෙන්න මේ වගේ උපමාවක් පෙන්නලා තියෙනවා. පටිච්චසමුප්පාදයේ තියෙන ධර්ම විග්‍රහයෙන් යනකොට යමුරට යන්න යන්න මහා පොළොව 20ක් වඩපත් වෙනවා. ඒ වගේම එන්නේ ඉඳ යමුරු. නමුත් තේරුම් ගන්න පුළුවන් වුණාම අපිට අවශ්‍ය කරන තොරතුරු තෝරාගත්තොත් නිවන් අවබෝධ කරගන්න තියෙන හොඳටම ඇති. ලෝකයේ සැකදුරු කරගන්න මේ පැවැත්ම පිළිබඳ වැඩිදුරු කරගන්න අවශ්‍ය ධම්පිය තෝරාගත්තා නම් පටිච්චසමුප්පාදයෙන් අපිට ඒක හොඳටම ඇති. සැක නැතුව ධර්ම මාර්ගය අවබෝධ කරලා නිවන් දැක ගැනීමේ කටයුත්ත කරගන්න. ඉතින් අපි දකින්න ඕන මේ ආකාරයෙන් මේ ಜಾති හට ගන්නකොට කොහොමද මේ ಜಾති හටගන්නේ? මෙලොව ಜಾති හට ගන්න ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අපි විශේෂයෙන් දකින්න ඕනේ අන්නේ ಜಾති හට ගන්න ක්‍රමයේ ඉස්සෙල්ලා. මොකද බුදු පියාණන් වහන්සේ වාසෙත්‍ර බ්‍රාහ්මණයක් දේශනා කරන දේශනාවකදී පෙන්නනවා ලෝක සත්‍යය විසින් එක එක ಜಾති පනවගෙන තියෙනවා. ඒ නිසා ලෝක සත්‍යයේ කුල ගෝත්‍ර එක එක විදිහේ ಜಾති පනවගෙන ලෝක සත්‍යය ભેද වෙන්න වෙනවා. ඒ වගේම උසස් විද්‍යාව වෙනවා. සීන જાතිය කියලා පහත් කොට කලකනවා. මෙහෙම ක්‍රමයක් මේ ලෝකේ තියෙන හැබැයි අසාධාරණ ಜಾති වයින් ක්‍රමයක්. ඒකට හේතුඵල ඇති ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා ලෝකයා ලෝක සත්‍යයන් නිරාකාර ಜಾති සම්මත කරගෙන තියෙන්නේ යම් කිසි මාන්නේ නැල ඉවලුවන්නා වූ ඒ පුද්ගලයන්ගේ ආත්මලාභයේ ඒ වගේම ආත්මාභිමානය වැනි ස්වභාවයන් මුල් කරගෙන තමයි එහෙම පනවගෙන තියෙන්නේ. හැබැයි ජේසුස් වහන්සේගේ නියම ක්‍රමයක් ඒ જાති වල නැහැ කියලා පේනවා. ඒ කියන්නේ බුදුරන් වහන්සේ උපමාවක් දෙන්නවා. මේ ලෝකේ ගස් જાති, වැල් જાති තියෙනවා. ඒවා එක එක දෙයට එක එක වෙනස්. සමහර ඒවා පිළිසයිතයි, සමහර ඒවා පිළි නැහැ. සමහර ඒවා කටුසයිතයි, සමහර ඒවා කටු නැහැ. උපතින්ම ප්‍රභේද තියෙන જાති නිසා ඒක જાති වෙන් කිරීම සාධාරණයි. ගස් වැල් ආදී. ඒ වගේම මොකද මැස්සේ ඉන්නවා. ලොකු කුඩා ගොඩක් ඉන්නවා. එකින් එකට වෙනස් වර්ගයේ ඉන්නවා. සංවාස වශයෙන් එච්චරන්න බෑ. ජාතිය ලෝකෙවලට එකින් එකට සම්බන්ධ කරන්න බෑ. එම නිදාකාර ජාති ඉන්න නිසා මත්ය ජාතිය කියන එකේ සාධාරණත්වයක් තියෙනවා. කුමී ජාතියින් කියලා ඉන්නවා. නිදාකාර කුමී කොටස් ඉන්නවා. ඒ වුණාට තේසා ප්‍රභේදයක් තියෙනවා. නමුත් මනුෂ්‍ය ජාතිය කිව්වහම ඒ ජාතියේ විතරන පුළුවන් ප්‍රභේදය විතර නැහැ. වේද වේ සමානයි, මසර මස සමානයි, ඒ වගේම ආකාරයට ආකාර සමානයි, සාමයන් මුල් කරගෙන නැංගා යම් කිසි ජාතිය මෝසරන්නා සංසාරයේදී සමානව සංසාරයේදී ඉදෙන්න පුළුවන් මෙන්න මේ ආකාරවන්නා සම්බන්ධතාවයන් නිසා දස්කොලන් වල තුමිස අතුන්ගේ ಜಾති වෙනකරු ප්‍රභේද වෙනකරු ක්‍රමයට මිනිස් ಜಾති වෙන කරන්න බෑ කියලා කියනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ දෙන්නා වැදගත් දෙයක් ඒ වුණාට හේතු සාධක ඇතුව හේතුඵල සහිතව ಜಾති බෙදන්න පුළුවන් ක්‍රමයක් තියෙන හැබැයි මිනිස්සු දැන් දෙදාගෙන කියන ක්‍රමෙ නෙමෙයි යම් කිසි කෙනෙක් හොරකම් කරනවා නම් ඔබට හොරා කියන්නේ වටිනවද නැද්ද කියලා බුදුන් වහන්සේ අහනවා. එහෙනම් ඔබ හොර යාතිකි. අනේ යාති මේකයා. කුලවතෙක් හෝ කුල හිමියෙක් හෝ කවුරුන් හෝ ඒවා හය කියන කෙනෙක් ඒවා. සාමාන්‍ය රැකියෙක් ඒවා. හොරකම් කරනවා. ඔබට හොරා කියන නම වටිනවා. අන්න ඒක යාතියක් බිහි වෙන්නේ නැහැ. මිනිහ මරනවා. මිනිහ මරුවා කියන්නේ වටිනවා. මංකොල කනවා නම් මංකොල කරුවා කියන්නේ වටිනවා. නීතිය වැඩ කරනවා නම් නීතිය කියන්නේ වටිනවා. ගුණවත් වැඩ කරනවා නම් ගුණවතා කියලා වටිනවා. මේ ආකාරයෙන් සමාජයෙන් කරන්නා වූ යහපත් හෝ අයහපත් වැඩ පිළිවෙල අනුව ඒ පුද්ගලයා ඒ සත්‍යයපත් වෙලා මෙලෝඩි જાතියකටපත් වෙනවා. මෙන්න මේ જાති ලබන ක්‍රමය නියම පටිච්චසම්පන්නව දැකේ නැත්නම් ඔහුට නිවන් මාර්ග හොයාගන්නත් බෑ කියලා පිළිගන්නාකේ ඒ වාසිත රූපේ දෙන්නා කියනවා. එහෙනම් අපිත් අපි දැනගන්න ඕනේ මෙලව ಜಾති පහල වෙන ක්‍රමයේ තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ නිවන් දකින මඟ හරියට හොයාගන්න. යම් යම් ක්‍රියාකලාපයක් සිදු කරනකොට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳිලා අපි විසින් කරන හොඳ හෝ නරක ක්‍රියාකලාපයන් නිසා මෙලොවදී අපි ජාතියකටපත් වෙනවා. දැන් අන්න ඒක පටිච්චසමුප්පන්නව දැක්කොත් තමයි පටිච්චසමුප්පාදයේ තෝරගන්න හැකියාව ලැබෙන්නේ. එහෙනම් අපි ಜಾති හටගන්න පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරගන්නකොට මේ මෙලොව හටගන්න ಜಾති නැණ ප්‍රවෘත්ති ಜಾති ප්‍රවෘත්ති ಜಾති. නැ උපන් භෞතිකයේ උපන්තයන් පටන් මරණය දක්වා ජීවත් වෙන කාලය තුල විවිධාකාර ජාතීන්ටපත් වෙන ආකාරයේ පළමුව දැනගන්න ඕනේ. හොරා කිව්වහම මව්කුසේගේ හොරේ දිහුනේ නැහැ. දඩුවේ දිහුණා. ඒකද ඒ වගේම මංකොල්ල කරුවා කිව්වොත් මංකොල්ලකාරයේ මව්කුසෙන් දිහුනේ නැහැ. පසුව හැදුව කෙනෙක්. බේබද්දා කිව්වහම මව්කුසෙන් දිහුනේ නැහැ. පසුව උන වැඩි විදිහක් නිසා අවිත් වෙලා. මෙන්න මේ වගේ එක කාරණයක් අරගෙන අපි දකින්න ඕනේ ජාතියක් ගොඩ නැගෙන හැටි පරිත්‍යාග උපාදයට අනුව. දැන් අපි මේක එකක් විග්‍රහ කරලා බලමු වැදගත්ම දෙයක් කියන්නේ ಜಾති විග්‍රහයේදී මොකද මේ ඒ ಜಾති මෙලෝදී හට ගන්න හැටි දැනගත්තොත් පරලෝක ಜಾතියක් ඊට අනුකූලයි කියලා තේරුම් අරගන්න ඕනේ එහෙනම් මෙලෝදී යම් ಜಾතියක් ලැබුවා නම් කර්ම භවයෙන් ලැබූ කර්ම ಜಾතිය ඒකයි අන්නේ බඳු පුද්ගලයා ඒ ස්වභාවය අතුරු කරලා ඒ ස්වභාවයෙන් නියදියොත් ඊට අනුකූල වන්නා වූ જાතිය තමයි උපපති જાති වශයෙන් ඊට අනුකූලව ඊළඟ බලවි ලැබෙන්නේ. මේක ව්‍යාකරණ වෙන සිද්ධාන්තයක් අන්නේක තේරුම් අරගන්න ඕනේ. දැන් අපි මෙතන මෙතනක් අරගමු. අපි එක නම ගන්න දේ බද්දා. මේ ලෝක සම්පතේ මෞඛයෙන් උපන් නැති මෞඛයෙන් නිවිලා පහු කාලයක සමාජයෙන් කරන ලද කටයුත්තක් නිසා ලැබූ එක්තරා නාමයක්. මේ බද්දා කියන જાතිය. ඒ જાතිය මෞඛයෙන් උපන්නේ නැහැ. සමාජයෙන් කරන ලද්දා වූ කර්මයක අනුකූලව හටගත්. මෙන්න මේක තේරුම් අරගන්න ඕන මේ මේ බද්දා කියන தත්ත්වය හැදිලා හැදී. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මෙන්න මේ සිද්ධාන්තය අනුව අපි දකින්න ඕන දේබද්ද හැදුන හැටි. මෙලොවදී ධාතියක් පහළ වෙන හැටි. ඉතින්ලා. එහෙනම් දේබදු ධර්මය කියන්නේ මොකද්ද? මත්පැන් පානය කරලා මත්පැන් වලින් සබන්නා වූ රසාස්වාදයක් නැත්නම් ලෝකය ඒවා කරන්නේ ලෝකයේ තේ ස්වභාවයක් මధుර ස්වභාවයක් රසාස්වාදයක් ඇති නිසාමයි සිද්ධිලේ වැඩි වැඩ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අන්න ඒ වගේ අපි දකින්න අපේ නුවන්ට තේරෙනවා ඒක එහෙමයි කියලා. එහෙනම් අපි දකින්න ඕනේ. යම්කිසි මත්පැන් නියමයේ ආස්වාදයක් ඇති නිසාම ලෝක සත්‍යය ඒකට පෙළඹෙනවා. අනිවා ඒකෙදි පෙළඹුණාම මත්පැන් නියමයට අයිති වන ධර්ම කොටසක් තියෙනවා. ධර්මකාණ්ඩය. ධර්ම කියලා කියන්නේ මොනවද? මේ මත්පැන් නියමෙන් බේබද්දා නැමැති සත්‍යය උදා කරවලා මේ සත්‍යයේ දරා සිටින්න හේතු වෙන්නේ බේබදු ධර්මය. ඒක දකින්න ඕනේ. බේ කියන වචනේ තේන්නලා වීම, බදු කියන වචනේ තේන්නා බද්ධ වුණා. වීමට බද්ධ වුණ නිසා කියනවා බේබද්දා. ඒ කියන්නේ බීම අත්හැර ගන්න බැරි තත්ත්වයකටපත් වෙන කෙනා. මත්පැන් බීලා මත්පැන් බීම අත්හැර ගන්න බැරි තත්ත්වයකටපත් වුණා නම් එයාට කියනවා බේබද්දා කියන වචනේ අපි හඳුන්වන හැටි. අන්න මත්පැන් බීමේ ධර්මතාවයේ ප්‍රියයි මනාපයි හරි ශ්‍රේෂ්ඨයි වටිනවා කියලා ගත්තා නම් අන්න ඒක තමයි බේබදු අවිද්‍යාව. එන අවිද්‍යාවත් අපි අර ඉස්සලා කිව්වා වගේ එක වචනයකින් කියුවට විවිධාකාරයෙන් විග්‍රහ වෙලා විස්තර වෙනවා පරිත්‍යාමපන්නව මේ යාති විග්‍රහ කරනකොට. එක එක જાති හටගන්නේ ඊට අනුකූල අවිද්‍යාව. එහෙනම් දේබදුකම හොඳයි කියනවා නැත්නම් නිමත්තම හොඳයි කියනවා යම්කිසි මානසිකත්වයක් එනකොට ලැබිය හිතෙනවා. ඔය එතන කිසි කියනවා. හරයක් නැති දෙයක් හරයක් ඇති දෙයක් හැටියට ගැනීමේ මූල ධර්මයට උඩ වැටෙනවා. ලක්ෂණ සම්බන්ධවන්නේ දේබදු අවිද්‍යාව ඔහු තරහ පිළිගන්නවා. කොයි දෙයකට වැඩෙන්නේ? අසත්පුරුෂ ආශ්‍රය මුල් කරගෙන තමයි අවිද්‍යාව පහළ වෙන්නේ කියලා කියනවා. එහෙනම් දේබදු වැඩ කරන අය ඒ විදිහට කටයුතු කරන අය දැක්කහම මේක හරි ප්‍රියයි මනාපයි හැටියට මානසිකත්වයෙන් වැරදි ආකල්පයෙන් ගත්තහම මේ බෞද්ධ අවිද්‍යාව ලැබුණාම ඒ යම් බුද්ධයේ ඊට පෙර දීලා නැති බුද්ධලයා ඔය මානසිකත්වයේ උඩ ඉඳලා ටිකෙන් ටික ඒ පැත්තට දුරු දුරු වෙනවා ඒකෝ තමන්ට අසත්පුරුෂ ආත්මයේවත් එබඳු වන්නාව තමන්ගේ පාප මිත්‍ර ආශ්‍රයයක් හෝ ලැබුණොත් ඒ ආශ්‍රයේදී ඒක වටිනාකම් කියන්නේ පෙන්නකොට අන්නේ පැත්ත අසුර කරනවා අසුර කරලා මොකද වෙන්නේ හිතෙන් කයෙන් වචනෙන් ඒ දීමත්තමට අයිති වැඩ පිළිවෙල පිළිබඳව කටයුතු කරන්න පටන් ගන්නවා මූලිකව. මොකද මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා ඔහු මේ දේබල සකස් වීම සිද්ධ වෙනවා. මෙන්න සංඛාර කියන වචනේ චේතනාවට සංඛාර කියවට සංඛාර කියන වචනේ අර්ථය මොකද්ද? සකස් කරනවා කියන එක මූලික අර්ථය. මොකද්ද සකස් කරන්නේ? මේ මේ දෙයට අනුකූල දේ සකස් කරනකොට ඒ නම් අපි භාවිතා කරනවා. එහෙනම් හිත තුළින් සකස් කරනකොට කියනවා චේතනා ගොඩනගනවා. අර හිත තුළින් චේතනා ගොඩනගන්න පටන් ගත්තාට පස්සේ අපි මොකද කරන්නේ? සකස් කරගත්ත චේතනා කාය සංචේතනා කාය සංකාරා වචී සංචේතනා වචී සංකාරා මනෝ සංචේතනා මනෝ සංකාරා අනු සංකාර කියන ක්‍රමය. ඔය ක්‍රමයට අපි මොකද කරන්නේ? කයින් යම් කිසි ආකාරයේ මේ දීමත්ව මුල් කරගෙන, සීම මුල් කරගෙන ඊට අනුකූල වන්නා වූ දේට කය හසුරවන්න පටන් ගත්තා නම් හිතෙන් අන්න කාය සංකාර ගොඩනගන අවිද්‍යාව මුල් කරගත්ත වැඩ පිළිවෙලකට. වදනේ ඒක භාවිතා කරනවා වචී සංකාර ගොඩනගා ගන්නවා. ඒ වගේම හිතන්නේ වැටෙන ගැඹුරු කරලා තියාගත්තා නම් මනෝ සංකාරයක් ගොඩනගාගත්තා. අන්න අවිද්‍යාව පත්‍ය සංකාරයෙන් දේබඳු අවිද්‍යාවෙන් දේබඳු සංකාරය පහළ වුණා. දැන් සංකාර පත්‍ය විඥානං කියන ඊළඟ අවස්ථාවේ නම් හිත කැවිති ගන්න දේබඳු ධර්මය කියන්නේ හොඳ ධර්මයක් නෙමෙයි. හිත පිළිති කරන පාප ධර්මයක්. ඒ වගේම නුවණ මන්ද මන්ද බුද්ධික වාට පත්‍ය වෙන ධර්මයක්. නමුත් ඒකේ තියෙන කල්පියා තේරුම් ගත්තේ නැතුව වටිනා දෙයක් වෙන දුරා මානසිකත්වයෙන් නැවතිලා. ඒ විදිහට ගත්තාම මානසිකත්වයේ ක්‍රමක්‍රමයේ ඒ පැත්තට නැඹුරු වෙනකොට සහද ගන්නන මානසිකත්වයක් ඇති වෙනවා සංකාරපත්‍ය විඥාන කියලා දේබදු විඥානය. එහෙනම් දේබදු සංකාරයෙන් දේබදු විඥානය. මෙන්න ප්‍රභේද වෙන් කරගන්න ඇති පරික්‍රමෝපාචක්කේ න්‍යාය ධර්මය. සංකාරපත්‍ය විඥාන කියන එක දැන් දේබදු જાතියක් හටගන්න හැටි වරන් නම් දේබදු සංකාරයෙන් දේබදු විඥානයක් හටගත්තා කියලා මෙතන විග්‍රහ කරලා චක්‍රේ හදා ගන්න ඕනේ ගණන. හදා ගන්න හැටි. විඥානපත්‍ය නාම රූපා අන දේබඳු විඥානයේ දේබඳු නාම රූප වහිනවා. මොනවාද? දීමට සම්බන්ධව තිබෙනා වූ වස්තන වර්ග, ඒ වගේ මේකට අවශ්‍ය කරන දේවල්, ඊට අවශ්‍ය කරන පාප මිත්‍රයෝ, ඊට අවශ්‍ය කරනා වූ දැනුම්, මේ ආදී සියල්ලම බහගෙන යනවා. මොකද මේ ඒ විතර බහිද්ද පටන් ගන්නවා ඉතින් ඒක දැකේ නැහැ. අන විඥාන සත්‍ය නාම රූප අතරින් නිරෝධී හටගත්ත හැටි. නාම රූපත්‍ය සලායතන කියලා අසකන දිවනාසයේ ශරීරය වල ඊට ආයතන බවටපත් වෙනවා අන්න ආයතන බවටපත් වුණාම මොකද වෙන්නේ දේබඳු නාම රූපයන්ගේ දේබඳු සලායතන පහළ වුණා කලායතන පත්‍ය පස්වෙනිලා දීමත් මේ ස්පර්ශයෙන් ආස්වාදී ස්පර්ශ කරනවා. අන්න ඒකට වේබද ස්පර්ශය කරන ලැබුවා. කලායතන පත්‍ය පස්වෙනි වේබද සලායතනෙන් වේබද ස්පර්ශය. පස්ස පත්‍ය වේදනා කියනකොට වේබද ස්පර්ශයෙන් වේබද වේදනාව ඉන්දනේ. ඒ වගේම වේදනා පත්‍ය පන්නා කියනකොට වේබද වින්දනේ නිසා වේබද සංහා වුණා. අන්න ඒක ඇවිල්ලා හිටියා. සංහා පත්‍ය උපාදානන්ගේ සිද්ධාන්තයෙන් වේබද සංහාවේ වේබද උපාදානයේ වැළුණා. උපාදාන පත්‍ය භවෝචයෙන් දේබඳු උපාදානෙන් දේබඳු බවට බැඳුනා. මේ පටිච්චසමුප්පාදයේ අපේ වැඩ පිළිවෙල දාලා බලන්න හැටි. මහා කාලයක් වන් කියන්නේ ඒකයි. මූල සිද්ධාන්තයේ ලබලා බලන්න ඕනේ. අවශ්‍ය ඥාතිය හදගන්න හැටි. එහෙනම් මොකද මේ දේබඳු බව නිසා භවපත්‍ය ඥාතියේ සිද්ධාන්තයෙන් දේබඳු බවෙන් දේබඳු ඥාතිය හදගත්තා. අන්න දැන් එයාට කියන දේබඳ. දැන් මොකද වෙන්නේ? දැන් එයා මලොත් එහෙම. දේබඳු ඥාතිකේ මලා කියන වචනේ දැන් ඉන්න දේබඳුෙක් මලා. මෙලොදිමත් පරිච්ඡහ උපාචක්‍රයෙන් දැනගත්තා. ඒක જાතියක් ගොඩ නැගෙන හැටි. ඔය ක්‍රමයට තමයි හොරකම. හොරකම මුල් කරගෙන ඒ ක්‍රමයට බලන්නේ. ඒකම ඒ වගේම වැදගත් යහපත් දේවල් ගුණවත්කම. මේ හැම එකක්ම මේ ධර්මතාවයේ ඔය පරිච්ඡහ උපාචක්‍රය කියලා එකෙන් දැනුවොත් මෙලොව જાති පහළ වෙන හැටි දැනගන්න. මේ මෙලොව පහළ වෙන යම් જાතියක් අවිද්‍යාව සහගතව තෘෂ්ණා සහගතව ඒ හැම જાතියක්ම සතර පැවැත්මට එහෙනම් අපි දකින්න ඕනේ ඒ පැවැත්ම ඉවත් වුණාට පස්සේ නිවන් දකින්න ගියේ කියන පරිත්‍යාගෝපාදයක් තියෙනවා මෙච්චර කල් වැහිලා අපි යන්නේ පරිත්‍යාගෝපාදයේ මතු අවස්ථාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒක අපිට අත්‍යවශ්‍ය වෙනවා නිවන් දැකීමට ආර්ය ජීවිත අවශ්‍ය කරන මෙලොව පහළ වෙන පරිත්‍යාගෝපාදයේ ධාතිය හට ගන්න හැටි අනිත් ටික බලාගත්තාම අපිට පුළුවන් පරිලෝක ධාති හට ගැනීම පිළිබඳව ඉන්පසුව නැවතත් ගැඹුරු විශේෂ වහින්න ඒක අපි දැන් බලාපොරොත්තු වෙමු මෙලොව ධාති හට ගන්න පරිත්‍යාගෝපාදයේ ගත්තා වගේම ජරා මරණය හටගෙන යන කටේ දෙන්න එකතු කරගත්තා. එබඳු જાතියක් හටගත්තා. ඒ විඤ්ඤාය වැඩිීමේ කාන්තේ ඒක උරුමයි ජරාවටපත් වෙන උරුමයි. ඒක ජරාවත් ඒක මරණයත් ඒ සමර ඒක ඒකවල හිඳ වෙනවා. එහෙනම් જાති පත්‍ය ජරා මරණ කියන එකත් එක්ක හිඳ වෙනවා. අපි අද මේ පරිච්ඡන උපාදී විශේෂ මෙලෝ જાතියක් හටගන්න හැටි බලවවානේ. මෙලෝ යහපත් જાතියක් ආර්ය જાතියක් හටගන්න පරිච්ඡන උපාදීයක් තියෙන මේ කාලේ වැඩිලා. අපි මේ විභංග ප්‍රකාශයේ තිබෙන උත්තර ධර්මයේ ඊළඟ අවස්ථාව ගන්න බලමු. සෑම සිවිදනාට ආපදක් වේවා. ඉස්සාවකාටම් හේවිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉදං මේ පුඤ්ඤං ආසවත්තයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු